බුද්ධික මහත්මයා ස්වාමීන් වහන්සේ තවත් එක ප්‍රශ්නයක් Zoom එකේ අහලා තියෙනවා. මේ දිනවල භාවනා කිරීමේදී සිත බොහෝ සෙයින් වික්ෂිප්ත බවට පත්වේ. කිසිදු අයදකින් සිත එකඟතාවයට පත් කළ නොහැකි. අප ස්වාමීන් වහන්සේ වර්තමානයේ පවතින තේජෝ බව අධික වීම හේතුවෙන්ද මේ වෙන්නේ. යම් උපදේශක් පතමි. <laughs> දැන් ඕකේ ඇත්ත කාරණය කිව්වන් පස්සේ ඒක නිකන් අනුපිටම පටවලා නිකන් ඉන්නත් පෙළඹෙන්න පුළුවන්. එහෙම කරන්නේ නැතුව අපි වෑයම් කරන්න ඕන. ඇත්තටම පවතින අධික උෂ්ණත්වය අපේ මනස ව්‍යාකූල කරන්න හේතුවක් වෙනවා. මොකද ඒක කයට බලපානවා, කය සිතට බලනවා. ඒ වගේම තමයි මිනිසුන් වැඩි ප්‍රමාණයක් ද්වේෂයෙන්, වෛරයෙන්, කෝපයෙන්, ආවේගකාරීව පවතිනකොට ඒ විපරීත මනෝභාවයන් අපට ස්පර්ශ වීම තුළිනුත් අපේ මනස ඒකාග්‍ර කරගන්නට යම් අපහසුාවක් ඇති වෙනවා. ඉතින් ඒවා අපි තේරුම් ගන්නට ඕන හේතු ප්‍රත්‍ය වශයෙන්. හැබැයි ඉතින් මේ දවස්වල මට භාවනා කරන්න බැරි වෙන්නේ මේ රස්නේ වැඩි නිසා මට භාවනා කරන්න බැරි වෙලා තියෙන මේ අනිත් අය ගැටෙන නිසා කියලා ඒක අනුමත දාලා ඒක නිදහසට කාරණයක් කරගෙන නිහඬ වෙන්නේ නැතුව අපි වෑයම් කරන්නට ඕන. ඇයිද සිත එකඟ වෙන්නේ තත්ත්වේ මොකක්ද වෙන්නේ කියලා ඒ ඒ බැරි වුණාට කමන්නේ එතන වෙන දේ හඳුනා ගන්නවත් අලුතෙන් අපි උත්සාහ කරන්නේ. ඒ බාහිර සාධකවල එහෙම බලපෑම අපිට ඇති ඇති වෙනවා. නාම රූප දෙපැත්තට. කොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ අවසරයි.